අනිත් ළමයි වගේම 11 වසරේ තමයි මම සාමාන්‍ය පෙළ ඉලක්ක කරගෙන පාඩම් කරන්න පටන් ගත්තේ. හැබැයි 6 වසරින් ඉඳන්ම ඒ අවුරුද්ද වැඩ ටික ඒ අවුරුද්ද පාඩම් කළා පියවරෙන් පියවර ආවා උඩ. විභාගේ කාලේ නම් ඉතින් දවසට පැය 4ක් 5ක් විතර පාඩම් කරා. හැබැයි සාමාන්‍ය දවස්වලට ඒ ඉස්කෝලේ දෙන ගෙදර වැඩ කළා, පන්ති වල වැඩ ටික කරලා පැයක් පැයකමාරක් වගේ තමයි පාඩම් කරේ. ඒ විභාගෙට අදාළව ප්‍රශ්න පත්‍ර කළා බය නැතුව මුහුණ දෙන්න තියෙන්නේ. ඊට කලින් හැමදාම ඉස්කෝලේ දෙන වැඩ හරියට කරලා 6 වසර 7 වසර පිළිවෙලින් හරියට වැඩ කරගෙන ආවොත් ඕනම ජයග්‍රහණයක් පාසල තුලදී ගන්න පුළුවන් කියලා තමයි මගේ පණිවිඩය දෙන්නේ.